අපානාති පාතං නිස්සාය පානාති පාතෝ පහතබ්බෝ දින්න දානං නිස්සාය අදින්නා දානං පහතබ්බං සච්ච වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝ අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතම්බා අගිද්ධි ලෝභං නිස්සාය ගිද්ධි ලෝභෝ පහතම්බෝ අනින්දා රෝසං නිස්සාය නින්දාරෝසෝ පහතම්බෝ අක්කෝදු පායාසං නිස්සාය කෝදුපායාසෝ පහතබ්බෝ අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා දවසකදී පෝතලිය කියන මේ ගෘහපතිතුමා අරමුණු කරගෙන එතුමාට කළ දේශනාවක් තමයි පෝතලිය සූත්‍රය වශයෙන් මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම පණ්ණාසකයෙහි හතරවන සූත්‍රය හැටියට ඇතුළත් වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නට යෙදුනේ අංගුත්තරාප කියන ප්‍රදේශයට අයිති ආපන කියන අංගුත්තර වැසියන්ගේ නියංගමකයි. ඒ බව පළවන ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනද මාහිමියන් වහන්සේගෙන් අසා සිටි අවස්ථාවේදී පෝතලිය සුත්තං කත්ත පඤ්ඤත්තං කිං ආරබ්බ කිස්මින් වත්තුස්මින් කියන මේ ප්‍රශ්නය අසන අවස්ථාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු සැපෙව්වේ මේ පොතලේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අංගුත්තර වැසියන්ට අයිති ආපන කියන නියංගමේදී. ඒ බව දේශනාවේ සඳහන් වන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහෙරති ආපනං නාම අංගුත්තරාපානං නිගමෝ එතකොට මා විසින් මෙහෙම අහලා තියෙන බුදුරජාණන් වහන්සේ එක්තරා සමයක අංගුත්තර වැසියන්ට අයිති ආපන කියන නියංගමෙහි වැඩ වාසය කරන දවසකදී තමයි මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කියන්නේ. එතකොට මේ අංගුත්තරාප කියන ප්‍රදේශය නැත්නම් අංගුත්තරාප කියන පළාත ගැන ජනපදය ගැන විස්තර කරගෙන යනකොට අට කතාවේ පැහැදිලි කරන බොහොම ලස්සන ඉතිහාසයක්. ඒ ඉතිහාසය අපිට දැනගන්න තරම් වටිනා ඉතිහාසයක්. මේ අපි කතා කරන මේ ඉන්දියාව ජම්බුද්වීපය ගැන ඊළඟට මේ ජම්බුද්වීපයේ ස්වභාවය ගැන ඊළඟට විශේෂයෙන් පංච ගංගාවන් ඇතුළු හැටි ගැන කතා කරනවා. ඒ විශේෂයෙන්ම අට කතාවේ පැහැදිලි කරන්නේ දැන් මේ අංගුත්තරාප කියලා කියන්නේ අංග අංගායේවසෝ ජනපදෝ තමයි ජනපදේ නම අංග. එතන අංග කියන ජනපදය. හැබැයි අංග උත්තර උත්තර කියන්නේ උතුරු දිශාව කියන එකයි. උත්තර ආප ආප කියන්නේ වතුර. ඒ කියන්නේ මේ අංග ජනපදයට උතුරු දිශාවෙන් වතුරක් කරනවා. ඒ අදහසින් තමයි අංගුත්තරාප කියන මේ නම හැදලා තිබේ. ඒතර අංග කියලා කියන්නේ මේ ජනපදයේ කියන නම. ඒක තමයි නියම නම. නමුත් මේක පසු කාලේ වෙනස් වෙලා තිබෙනවා. මහියා 50 උත්තරේන යා ආකෝ. එතකොට මේ මහී කියන ගඟ උතුරෙන් ගලනවා. මේ අංගු අංග කියන ජනපදයේ උතුරු දෙසේ මහී කියන ගංගාව ගලනවා. ඒක නිසා තමයි ගංගාවට කිව ආකෝ කියලා උතුරෙන් නිසා උත්තර කිව්වා ජනපදනම අංග. ඒතර අංග උත්තර ආප අංගුත්තරාප කියලා තමයි මේ නම හැදලා තිබෙන්නේ. එතකොට දැන් මේ මේ කතා කරන මේ මහි කියන නදිය අර පංචමහා ගංගාවන්ගෙන් එකක්. ගංගා, යමුනා, අචිරවති, සරඹු, මහි. මහි කියන්නේ අවසාන ගංගාව, පස්වෙනි ගංගාව. මේ මහි කියන ගංගාව ඇතුළු කොට ඇති මේ පංච ගංගාවන් හැදින හැටි අටකතයි පැහැදිලි කරනවා. අයං කියන ජම්බුද්දීපු දස සහස්‍ර යෝජන පරිමාණු. මේ ධම්මදිව කියලා කියන්නේ යොදුන් 10000කින් විශාල භූමි භාගයක්. එතකොට ජම්බුද්දීපය කියලා කියන්නේ යොදුන් 10000ක් විශාලයි. තත්තච චතු සහස්‍ර යෝජනා ප්‍රමාණෝ පදේසෝ උදකේන අජ්ජොත්තට්ඨෝ සමුද්දෝති සංකම් ගතු. ආයි කියන්නේ දැන් එහෙනම් මේ යොදුන් 10000කින්ම යොදුන් 4000ක් ප්‍රමාණය සම්පූර්ණ ජලයෙන් යට වෙලා තියෙනවා. කියලා අපි මහා මුහුද කියන්නේ. එතෙන්ද මේ අපි දැන් වර්තමානයේ කියන ඉන්දියන් සාගරයේ ඒ බෙන්ගාල බොක්ක පැත්තට යන ඒ සම්පූර්ණ මේ සාගර පරාසය කොම ජම්බුද්වීප රහිත වෙයි. ඒතර යොදුන් 4000කින් පිළිලා තියෙන මොකක්ද එන මේ කියන මහා සාගරේ ඉන්දියාවට ජම්බුද්වීපයේ අයිති සාගර කොටස. ඊළඟ තිසහස්ස යෝජන ප්‍රමාණ ප්‍රමාණේ මනුස්සා වසන්ති. එහෙනම් යොදුන් 3000ක ප්‍රමාණය තමයි මිනිස්සු වාසය කරන්නේ. එහෙනම් මනුස්ස කොටාසය වාසය කරන යොදුන් 3000 ප්‍රමාණය. ඊළඟට පැහැදිලි කරන්නේ එහෙනම් තිසහස්ස යෝජන ප්‍රමාණේ හිමවා පතිපිතෝ. එහෙනම් ඔන්න හිමාල පර්වතයේ යොදුන් 3000ක ප්‍රමාණ පිළිලා තියෙනවා. එහෙනම් දැන් එහෙනම් පැහැදිලි කරගන්න ඕනේ ජම්බුද්දීපය කියලා කියන්නේ යොදුන් 10000යි. මේ යොදුන් 10000 යොදුන් 4000ක්ම පිළිලා තිබෙන්නේ මහා සාගරට ජලයට යට වෙලා. යොදුන් 3000 ප්‍රමාණයට මිනිස්සු වාසය කරන්නේ. යොදුන් 3000ක්ම විදි මහා විශාල ඝන හිමාල වනාන්තරය. හිමාලය. එතකොට මේ කියන හිමාල වනාන්තරය වටේටම බැඳලා තිබෙනවා යොදුන් 500 500 වගේ විශාල ප්‍රමාණයේ 84000ක් පර්වත. කියන්නේ මේ විශාල විශාල පර්වත පිහිටලා තියෙන මේ මහා වනාන්තරය. ඒ කියන්නේ එක එක වර්ගයේ පර්වත කඳු පිහිටලා තිබෙනවා. එතකොට මේ මේ ඒවා විතරක් නෙමෙයි මේ මුළු ඉන්දියාව වටේටම ගංගාව ගලා බසින 500ක් විතර. කුඩා කුඩා විශාල ගංගා විශාල ප්‍රමාණයේ විශාල ගංගාව ගලා බහින මේ මුළු ඉන්දියාවෙම. ඉන්දියාවේ මුළු දඹදිව තලයකම. ඊට පස්සේ දැන් මේ ඔය අතරතුර තමයි මේ හිමාල වනාන්තරයට අපි හිටලා තිබෙන්නේ මොකද්ද? අනෝතප්ත විල. මේ අනෝතප්ත විලත් ඇවිදී අනෝතප්ත විලත් එක්කම තිබෙනවා තව විල් හතක්. අනෝතප්ත, කන්නමුණ්ඩ, සතකාර, චත්දන්ත, කුණාල, මන්දාකිනි, සීහ පපාත. ඔය කියන විල් හත පිළිහිලා තිබෙන්නේ දැන් මහ විශාල විල් හත පිළිහිලා තිබෙන්නේ හිමාල වනාන්තරේ. එතකොට මේ විශේෂයෙන් දැන් අනෝතප්ත විල. අනෝතප්ත විල තමයි මේ විල් හතෙන් ප්‍රධාන. මේ අනෝතප්ත විල වටේට තිබෙනවා වටේට වට කරගෙන පර්වත හතක්. අපි පර්වත හතට කියන්නේ සුදස්සන චිත්‍ර ඊළඟට කාල ගන්ධමාන කේලාස කූට මේ පංච පර්වත පහකින් පර්වත පහකින් තමයි මේක වට වෙලා තිබෙන්නේ. එතකොට සුදස්සන කූට, චිත්‍ර කූට, කාල කූට, ගන්ධමාන කේලාස කූට. ඒක මේ කියන පර්වත පහෙන් තමයි අනවතත්ත්ව විල වට කරලා තිබෙන්නේ. ඉතින් දැන් මේ පර්වත පහෙන් අනවතත්ත්ව විල වහලා වහගෙන ඉන්නේ. ඒක නිසා තමයි අර සූර්ය එළියක්වත් අනාසත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ සූර්යා මේ හරහට ගමන් කරන කාලේ වැටෙන්නේ නැහැ. සූර්යා මුදුන් වෙලා යන කාලෙට අර පර්වත පහ මැදි හිරුලි ටිකක් වැටෙනවා. ඉතින් මේ අනෝතත් විලේ ස්වභාවය විශේෂයෙන්ම ඔය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට බයිති වෙච්ච සුද්ධ භූමිය. උන්වහන්සේලා පෙන්පහසු වෙන්නේ ඒ ඒ උන්වහන්සේලා වැඩ වාසය කරන පළාත සම්මතස්ත වෙල කියලා කියන්නේ. ඒකේ බුද්ධෝත්පාද කාලවල. අබුද්ධෝත්පාද කාලවල විසින් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය දිව්‍ය නාග ඊළඟට දෙවියන් දිව්‍ය යක්ෂ ආදී නොයේ දෙවිය කොටස් කියලා දී ක්‍රීඩා කරන්නේ ඔය අනවතස්ත විලේ. අනවතස්ත විලේ වතුර ඉතාමත්ම පිරිසුදුයි. ඒ වගේ පිරිසුදු භාවයේ ප්‍රභාස්වරයි අර විනිවිද පේනවා. විනිවිද වතුර පෙර කිසිම කැලලා මේ මේ මේ කැසඹුවේ කහටක් කොළයක් කිසිම ජරාවක් නැහැ. තාමත්ම පිරිසුදු වතුර තමයි අනවතප්ත විලේ පවතින්නේ. එතකොට මේ අනවතප්ත විල කියන එක සාමාන්‍ය හැමෝටම දකින්න පුළුවන් යන්න පුළුවන් කියන්නේ අභිඥාලාභී කෙනෙකුටම බලන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ. මොකද අද වර්තමාන නොයෙක් දෙනා කියන අනවතප්ත විල හොයාගත්ත බලන්න ගියා වතුර ගිනාව කියලා. නමුත් ඒක ඉතින් අර කොතෙක් දුරට සාර්ථකද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ කියන කතා. මොකද හේතුව අනවසත් වෙදට වට කරගත් සවිල් හතක් තියෙනවා. ඒවල මුලින් මතක් කරා වගේ මේ කන්න කන්න මුණ්ඩ අතකාර චද්දන්ත කුණාල මන්දාකින් සියකපාද කියන මේ විල් අනවසත් වෙදට වට කරගෙන ඉන්නේ. ඒකට කෙනෙකුට ඒ හැම ඒ විදිහට මා විශාල විල්. අනවසත් විල්හා සමාන විශාල විල්. එතකොට ඒ වගේ විලකට රැවටෙන්න පුළුවන් අනුතත්ත්ව විල කියලා. සමහරක් දුරට. ඒ අනුතත්ත්ව විල කියන එක සාමාන්‍ය කෙනෙකුට හොයා ගන්නටවත් යන්නෙන්න බැරි තැනක්. එතකොට සුදස්සන පර්වතය කියලා කියන්නේ සම්පූර්ණ රන්වන් පාටයි කියන්නේ. රන්වන් පාටයි. ඒ ඒ වගේම දැන් ඔය ඒක සම්පූර්ණයෙන්ම මේ මේ විලපැත්තට හැරිලා නැමිලා තමයි මේ පර්වතය පිහිටලා තිබෙන්නේ. ඊළඟට කියන්නේ ඊළඟ සම්භාවන තමයි ඒ සුදස්සන පර්වතේ පිහිටලා තිබෙන්නේ. ඒ වගේ චිත්‍ර පර්වතය කියලා කියන්නේ සම්පූර්ණ තරම්පාට. ඊළඟට දැන් ඔය කාල පර්වතය කියලා කියන අංජන අඳුන් පාට. ඊළඟට මේ මේ මේ මේ මේ රත්තරන් වලින් හැදලා තියෙනවා රිදී සුරන් වලින් හැදලා තිබෙනවා අඳුන් වලින් ගන්ධමාදන පර්වතයෙන් සම්පූර්ණ සුවඳ පර්වතයක්. ඒකේ තියෙනවා ඔය මේ මූල ගන්ධ, සාර ගන්ධ, පෙග්ගු ගන්ධ, රස ගන්ධ, පප්පටික ගන්ධ, තච ගන්ධ, පත්ත ගන්ධ, කුප්ප ගන්ධ, පල ගන්ධ කියන ගන්ධ ගන්ධ ගන්ධ කියන. ඒ කියන්නේ දැන් ගහක තියෙන සුවඳ වෙනවා. ගහගේ ගෙඩි සුවඳ, මල් සුවඳ, පොතු සුවඳ, ඊළඟට මේ අර කරටි සුවඳ, මුලේ සුවඳ ඒ වගේ ගහ මේ සාමාන්‍ය සුවඳ වර්ග තියෙනවානේ. ඒ හැම සුවඳකින්ම පිරිච්ච පර්වතයක් තමයි ගන්ධමාදන පර්වතය කියලා කියන්නේ. එතකොට ඒක සම්පූර්ණ බෙහෙත් වනයක් බෙහෙත් උයනක් කියලා කියනවා. සමහරක් වෙලාවට දන්නේ නැහැ අර ඉතිහාස කතාවක් තියෙන කවුද මේ රාමායන රාමායන ජාතකයේදී කියන්නේ කවුද මේ හනුමා හනුමා හිමාලයෙන් ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා කියලා සමහර අය මේ ගන්ධමාදන පර්වතයෙන් ඉන්න පුළුවන් ඒ කොටස් ගේන්න ඇති. ඒ ඉතින් ඒකේ ගිනව බෙහෙත් කොටස් කොටස් ඒ ඒ ගිනව පර්වත කොටසේ මේ කෑලි ලංකාවේ තියෙන පළාත වැටුණා කියලා සමහරක් අය කියනවා නේද? ඉතින් ඒවා ඉතින් වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. එතකොට ඊළඟට දැන් මේ කේලාස පර්වතයෙන් සම්පූර්ණ රිදීන් තමයි ඒක හැදලා තියෙන්නේ. රිදීන් හැදෙද රිදී පාටයි. කේලාස පර්වතේ. ඊට පස්සේ එතකොට මේ කියන පර්වතයන්ගෙන් වැහිලා තමයි අනෝතප්ත විල පිළිලා තිබෙන්නේ. මේ අනෝතප්ත විල වැහිලා තියෙනකොට මේකේ සාමාන්‍ය ස්වභාවය කියනවා දැන් අනෝතප්ත විලේ තිබෙනවා ප්‍රධාන දොරටු හතරක්. දොරටු හතරක් තියෙනවා. අපි කියන සීහ මුඛ, හත්ති මුඛ, අස්ස මුඛ, උසබ මුඛ කියන. සීහ මුඛ කියලා කියන්නේ එක පැත්තක මේ ඒතකොට මේ මුඛ හතරෙන් තමයි වතුර පිට වෙන්නේ. සිංහීකුගේ කට වගේ ස්වභාවයෙන් යුක්තයි සිහිය මුඛ. ඊළඟට හස්ති මුඛයක් හා සමානයි. අස්ස මුඛයක් උස මුඛයක් වගේ. එතකොට දැන් පැහැදිලි කරන අටකතාවේදී ඔය සිහිය මුඛයෙන් වතුර ගලාගෙන යන ගංගා වටේට වැඩිපුර සිංහය. වෙත්සත් සිංහ කොටාසන වැඩිපුර වාසය කරන්නේ. ඊළඟ මේ හත්ති මුඛයෙන් යන වතුර පලාජ තමයි චද්දන්ත හස්තින ආදී කොට ඇති හත්ති પરම්පරාව වාසය කරන්නේ. ඊළඟට දැන් අස්ව මුඛ කියන පලාතේ අස්වය ප්‍රධාන කොටක සත්වය වාසය කරන්නේ. උසව මුඛ කියලා කියන්නේ විශාල උසව ගවය වාසය කරන සත්ව කොටස වාසය කරන. ওই විදිහට දොරටු හතරේ, දිසා හතරේ, ඔය කියන මුඛ හතරේ වතුර ගලා බහිනවා, ගංගාක බහිනවා. ඊට පස්සේ පැහැදිලි කරන්නේ පුරත්තිම දිසතෝ නික්කන්ත නදී අනෝතත්තං තික්කත්තුම් පදක්ඛිනං කත්වා ඊතරා තිස්සෝ නදියෝ අනුපගම්ම පාචීන හිමවන්තේ නේව අමනුස්සපතං ගන්त्वा මහා සමුද්දං පවිසති පච්චිම දිසතෝච උත්තර දිසතෝච නික්කන්ත නදියෝපි තතේව පදක්ඛිනං කත්වා පච්චිම හිමවන්තේ නේව උත්තර හිමවන්තේ නේවච අමනුස්සපතං ගන්त्वा මහා සමුද්දම් පවිසන්ති. ආ ඒ කියන්නේ දකුණු දිශාවෙන් තිබෙන මුඛයෙන් ගලන ගංගාව හැර උතුරු දිශාවෙන් නැගිනහිර බටහිර කියන මේ දිශා තුනෙන්ම ගලන ගංගාව පොළොව යටට ගිහිලා අමනුෂ්‍යපති කියන්නේ ඒකයි. අමනුෂ්‍යපති කියන්නේ මනුෂ්‍යපති නෙමෙයි. පොළොව යට පොළොව කුහරින් ඔය නාග ලෝකවලට එක එක පළාත් වලට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පොළොව යටින්ම මොහොතට ගලනවා. ඒ ඒ මුඛ දකුණු දිශාවෙන් හැර ඉතිරි දිශා තුනේ ගලන මේ ගංගාව මිනිස්යන්ට දකින්න බෑ. ඒවා පේන්නේ නැහැ කාටවත්. ඒවා කෙලින්ම පොළොව යටින්ම තමයි මහමුදට යන්නේ. එතකොට මේ දකුණු දිශාවෙන් හැබැයි මතක තියාගන්න ඕනේ මේ මේ ගලන හැම ගංගාවක්ම මේ අනෝතප්පේට පදක්ෂිනා කරනවා. තුන් කොට පදක්ෂිනා කරලා පිට වෙලා තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරලා තමයි පොළොවයට ගිහිල්ලා අමනුෂ්‍ය පත්‍ය හරහා මහමුදට යන්නේ. එතකොට මේ දකුණු දිශාවෙන් එන වතුර ගංගාව. දකුණු දිශාවෙන් ගලන ගංගාව මොකද කරන්නේ? එය ඒ දකුණු දිශාවෙන් ගංගාවත් අනවතප්ත විලට තුන් වතාව ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරලා ඉවර වෙලා දකුණෙන්ම කෙලින්ම මේ මේ දකුණු පැත්තේ කෙලීම් ශාල ගල් පර්වතයක් කරහා 60 යදුණක් මානිනවා. 60 යදුණක් මානේ ඇවිදින් ඒ විශාල ගල් පර්වතේ හැප්පිලා ඊට පස්සේ තුන් යදුණක් මානේ අහසින් වතුර ගමන් කරනවා. ඒ කියන්නේ විශාල අර ගල් ගලක් කරා ඇවිදින් ගලක වැදිලා වැදුනහම මේ මොකද වෙන්නේ විශාල ජල ගහලා අපි ඈතට විසිරෙනවනේ. ඒ වගේ දැන් මේ දකුණු දිශාවෙන් ජල කඳ 60 යදුනක් ඒ ගලහ 60 යදුනක් වෙනකොට විශාල ගල් පර්වතයක් හැදිලා 3 යදුනක් යනවා අහසින්. අහසින් ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ ආය නැවත අහසින් ගිහිල්ලා නැවතත් ඔන්න අහසට ගිය 60 යදුනක් ගිහිල්ලා 60 යදුනක් ගියපස්සේ තියක්ගල කියන පාසන් හැපෙනවා. තියක්ගල කියන පාසන් හැපෙනවා. හැපුණට පස්සේ ඒ ඒ උද ඒ වතුරේ තිබුණ වේගය නිසාම ඒ පාසානි බිඳෙනවා. බිඳිලා තමයි එතන හැදිලා තියෙනවා යොදුන් 50ක ප්‍රමාණ විශාල පොකුණක්. තියක්කල කියලා පොකුණක් හැදලා තියෙනවා. ඊට පස්සේ මේ පොකුණේ එක්තරා මේ තැනකින් කැඩිලා එන අපි කියන පොකුණු කෙලවරින් කැඩිලා අපි කියන වැව් බැම්ම කියලා නේද? ඒවත් බැම්මින් කැඩිලා තාප්පෙන් කැඩිලා නැවතත් ඔන්න 60 යුදුනක් මානි දිගට ගමන් කරනවා. එතකොට ගියාට පස්සේ මේ ඝන කටවිය පොළව බිඳගෙන බිඳකට තමයි මේ 63000ක් ගාන යන්නේ දැන්. එහාට උමඟ ගන්නක් වගේ. 63000ක් ගාන ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ? මේ විදුම් කියන පර්වතය අපි මේක අටකටයි තිරච්ඡාන පබ්බතන් කියලා. මේ තිදසම් කියන පර්වතය වැඩිලා මේ තමයි අර මේ ඇඟිලි පහේ අපි දැන් හතේ තියෙන මේ ඇඟිලි පහ වන්නාගේ එතන වැදලම තමයි අර පංචගංගාව එළියට පිට වෙලා එන්නේ. ඒක අට කතාවේ පැහැදිලි කරනම අනෝතත්ත විරේධින් තුන්වරක් පදක්ෂිනා කරන මුලින් ඒ පදක්ෂිනා කරන්නේ ඒ ගංගාව. ඒ ගංගාවට නම දෙන ආවට්ට ගංගා කියලා. එතකොට දකුණු දිශාවෙන් ගලපු වතුර කඳ අනෝතත්ත විරේධ තුන්වරක් පදක්ෂිනා කරා. ඒ පදක්ෂිනා කරපු ගංගාවට අපි කියන්නේ ආවට්ට ගංගා කියලා. ඊට පස්සේ කෙලින්ම දැන් මේ වතුර ටික ඇවිදින් අර ගලක් පසාර 63ක් මාන යන ගලක් පසාර ගන්න දක්වා මුලින්ම ඒ 63ක් මාන මුලින් ආපු අඟට අපි කියන්නේ කන්හ ගංගා. මොකද ගලක් කරානේ ආවේ. කන්හ ගංගා කියලා කියනවා. ඊට පස්සේ දැන් හැප්පිලා 63ක් මාන යහසින් ගියා. තුන් යොදනක් උසට ඇවිදින් අහසින් යනවා 63. එතකොට දැන් මේ එතකොට මේ 60 දුනා කී ගංගාවට කියන අහස් ගංගා කියලා. අහස් ගංගාව කියන අහසින් ගිය ගඟට. ඊට පස්සේ අ තියක්ගල කියන ගලේ ඒ අකු ගංගාව හැපුණාට පස්සේ එතන ඇති වුණා විශාල පොකුණක්. යදුන් 50ක් විතර පරල විශාල පොකුණක් හැදුණා. ඒ පොකුණ කිය තියක්ගල පොකුණ කියලා. ඊළඟ මේ තියග්ගල කුකුනේ එක්තරා තැනකින් හැරිලා කියන්නේ කුහරේ බිඳගෙන කියන්නේ මේ දැම්ම බිඳගෙන ඇතුළට ගිය වතුර ටික මේ ගල ඇතුළහා ගිය මේ ගලාගෙන ගියා එතකොට මේ මේ දුන්නේ මේ ඒජි 63ක් මානි ගඟට කියන්නේ බහල ගංගා කියලා. ඊට පස්සේ උමකිකින් ආව වතුර ටික පොළොව යටි උමගන් ආපු ගංගාවට කියන උමං ගංගාවක හැට යදුනක් මාන්නේ ආවා. ඊට පස්සේ විජ්ජු කියන මේ තිරච්ඡාන පර්වතේ හැපිලා තමයි අර ඇඟිලි අතේ ඇඟිලි පහ වගේ පස් දිශාවට දිශා පහට මේ සංගාපා බින්දෙන්න ගත්තේ. අන්න ඒකට කියනවා ගංගා යමුනා අචිලවති සරඹු මහි පංච ගංගාව ඔන්න පටන් ගත්තා. එතකොට මේ පංචගංගාවන්ගේ ආරම්භය නම් කොහෙන්ද එන්නේ? අනෝතප්ත විලේ. එතකොට අනෝතප්ත විලේ දකුණු දිශාවෙන් ආරම්භ වෙච්ච මුලින් තමයි මේ ගංගාව ගලාගෙන මුලින්ම ආවට්ට ගඟ ඊට පස්සේ අ කන්හ ගඟ ඊට පස්සේ අහස් ගඟ ඊට පස්සේ තියක්ගල කියන පොකුණ ඊට බහල ගඟ ඊට පස්සේ උමං ගඟ ඊට පස්සේ පංච ගංගාව ගලා බහින්නේ ඉතින් ගොඩාක් දුරට පංචගංගාවත් අපිට දැන් දකින්න පුළුවන්. අනිත් දේවල් එහෙම පේන්න කියන්නේ නැහැ. එතකොට මේ පංචගංගාවන්ගෙන් එතකොට මහී කියන ගංගාවත් මහා මහී. මහා මහී කියන එක තමයි මෙතනදී උත්තරේන යා ආපෝ කියලා උතුරු දිශාවෙන් ගලන දිය දහරාවට කියන්නේ මහා මහී නදිය තමයි උතුරු දිශාවෙන් ගලන දිය දහරාව කියලා කියන්නේ. ඒක නිසා තමයි එතකොට මේ ජනපදයට බොහෝම ළඟින් ගොඩක් දුරත් නැති සමීපත බොහොම ළඟින් පිහිටපු ලා තමයි තිබෙන්නේ මේ ජනපද. ඒක නිසා තමයි කියන්නේ අංගුත්තරාපේස ජනපද. අංගුත්තර උතුරු දිශාවෙන් ගංගාවක් ගලන මේ අංග කියන ජනපදයේහි වාසය කරන නැත්නම් ඒ ජනපද වැසියන් අයිති ජනපදේ වාසය කරන දවසක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරලා තිබෙනවා. ඒ සාමාන්‍ය ආපන කියලා කියන්නේ සාම කඩේකනේ. ආපන කියන්නේ කඩේට. එතකොට මේක ආපන නම් නිගමෝ. එතකොට ආපන කියන නියංගම. එතන මෙන්න ආපන කියන සම්පූර්ණ කඩසාප්පු පළාත. කඩ. ඒ කියන දැන් සාමාන්‍ය ඔය කඩ දොරටු දහසක් පමණ මේ පළාත් තිබුණා. දහසක් පමණ බෙදලා බෙදලා තිබුණා කියලා. ඉතින් ඒක නිසා තමයි ආපන කියන නම හැදලා තිබෙන්නේ. ඉතින් කොහොමාරි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන ආපන කියන වැසියන්ට අයිති නියංගමට අයිති මේ අංගුත්තර ජනපදයේහි ළඟදීම වනලැහැබක තමයි බුදුරජාණන් වැඩ සිටි. මේ වනලැහැබක ඉන්න දවසක තමයි මේ දේශනාවට බුදුරජාණන් වහන්සේ මුල පුරන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ මේ පලාතේ වාසය කරන පෝතලී කියලා ගෘහපති ඉතින් මේ පොත ලියගෙන ගෘහපතිය හිතන්නේ සියල්ලක් මං අත්හැරලායි දැන් තියෙන්නේ. කියන්නේ දැන් එහෙනම් සියලෝම එයාගේ වගකීම් යුතුයකම් සියල්ල දරුවන් පිටු කරා තිබුණු දේපල බෙදලා හදලා දුන්නා. දැන් ඉතින් මෙයාට මොකුත් නැහැ. දැන් මෙයා හිතන්නේ දැන් මෙයා නිදහස්. මෙයා දෙයක් නැහැ ඉතින් සම්පූර්ණ නිදහස් පුද්ගලයෙක් කියලා මෙයා හිතාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ පොයනොර අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය ආපනම් පින්ඩාය පාවිසි. අන්න බුදුරජාන් වහන්සේ උදෑසන පාසිවුරු පොරවාගෙන පාසිවුරුගෙන ආපන කියන නියංගමට පින්දපාති වැඩම කළා. ආපනේ පින්ඩාය චරිත්වා පච්චා බත්තම් පින්දපාත පටික්කන්තෝ යේනම් යතරෝ වනසණ්ඩෝ තේනප සංකම දිවා විහාරයන් බුදුරජාණන් වහන්සේ පින්දපාතයෙන් පස්සේ ඒ ළඟම පිහිටි එක්තරා වනලැහැබකට පිවිසුණා දිවා විහරණේ විවේකී පිණිස. තං වනසණ්ඩං අජ්ජෝගාහපෙත් අජ්ජෝගා අජ්ජෝගහෙත්වා අඤ්ඤතරස්මි රුක්ක මූලේ දිවා විහාර නිසිත බුදුරජාන්සේ වණයට ඇතුල් වෙලා එක්තරා ගහක් යට තමයි දැන් විවේකීව කටයුතු මේ දිවා විහරණය කරන්නේ පෝතලියෝපිකෝ ගහපති සම්පන්න නිවාසන පා ඌරනෝ එරෙලි පා පූරනෝ පා පූරනෝ වෙනුනේ චත්තුපාහනානි ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචර මානෝ යේනසෝ වනසන්දු තේනුප සංකම එතකොට මේ මේ පලාතේ වාසයේ පොතදී කියන මේ මේ ගෘහපතියා හරි සම්පූර්ණයෙන්ම හැඳ පළඳගෙන ඊළඟට මේ උතුරු සලුවකුත් දාගෙන ඊළඟට හැරමිටියකුත් පාවාන් දෙකක් ඔක්කොම අරගෙන ඉවරලා දැන් පයින්ම එනවා පයින් ඇවිදමින් ඇවිදමින් මේ යම් තැනකට මේ වනල හැබ තියෙන එතන ළම නැහැ කියනවා. මේ එන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඉන්නේ දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ සමග දැන් ওই සතුරු සාමීචී කතාව යෙදිලා ඒක පැත්තට හිටියා. එහෙනම් නේද බුදුරජාණන් වහන්සේ මේ පොතලියට කතා කරන්නේ කොහොමද? සංවිජ්ජන්තිකෝ ගහපති ආසනාන් සතේ ආකංකස නිසිදාහිති. මේ ගෘහපතිය ආසනයක් නම් තියෙනවා පේන්නේ. හැමතිනම වාඩි වෙන්න. එතකොට ඒවං උත්තේ පෝතලියෝ ගහපති ගහපති වාදීන මන් සමනෝ ගෝතම සමුදාචරතිති කොපිතෝ අනත්ත මනෝ තුන්හි අහෝසි ආ ඒ වෙලාවේ පෝතලේ බ්‍රාහ්මණය හිතනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මට මේ ගෘහපති වාදීන් කතා කරා ඒකෙන් සාමකද වුණේ කුපිතෝ තරහගත්ත හිතට අසතුරු අසතුරු සිත් ඇතුළු නිශ්ශබ්ද හිටියා දැන් මොකද දැන් මෙයාගේ හිතේ තියෙන වෙන අදහසක්ද බුදුරජාණන් වහන්සේ දන්නවා ධර්මය තථාගතයන් වහන්සේ දන්න දැන් මේ පුජ්‍යලගේ හිතේ තියෙන වැරදි අවබෝධය ඒකත් නැති කරන්න තමයි බුදුරජාණන් මාත්‍රිකාව මුල පුරන්ට මේ කතා කරන්නේ. මොකද දැන් මේ ගෘහපතිය හිතන්නේ දැන් තමන් ගෘහපතියෙක් නෙමෙයි කියලා. ඇයි සියල්ලක් දැන් උන් අත්හැරලා තින්නේ? අත්හැරපු පමණින්ම ගෘහපති භාවයෙන් අත් මෙදෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ නැවතත් මේ ගෘහපති ස්වභාවයෙන් ඉන්න නිසා තමයි කතා කරන්නේ. එතකොට දෙවන අවස්ථාවේ තුන්වන අවස්ථාවේ බුදුරජාණන් මතක් කරන සංවිජ්ජන්තිකෝ ගහපති ආසනානි සතේ ආකංකස නිස්දායි. ගෘහපතියනි මේ ආසනයක් නම් පෙන්නලා තියෙන හැමදෙනාම වාඩි වෙන්න. නැවතත් අර වගේම තුන්වන අවස්ථාවේ තරහ ගන්න. ඉතින් නිශ්ශබ්ද ඉන්නවා. ඒ වෙලාවේදී කියනවා නිශ්ශබ්ද වෙන්න ඒ තුන්වෙනි අවස්ථාවේ කියන්නේ සයිදම් භෝගෝත්තම නච්ඡන්නම් සයිදම් නප්පති රූපං යම්මන්තං ගහපති වාදෙන සමුදාචර සීති ආ එතකොට දැන් කියනවා මේ මේ මේ බොහොම නරකයි ගැළපෙන්නේ නැහැ නොගැලපෙන විදිහට මට ගෘහපති වාදෙන් කතා කර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා එතුමා කියනවා ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තේවිතේ ගහපති ආකාරාතේ ලිංගාතේ නිමිත්තා යථාතං ගහපති සාති නුඹගේ කතාව නුඹගේ හැසිරීම නුඹගේ විලාසය නුඹගේ ගමන හැම දෙයක්ම ගෘහපති හා සමානයි ඒක නිසා මම ගෘහපති කියලා සාදරය කියලා කියනවා ඊට පස්සේ තතයිපන බොහෝ ගෝතම සබ්බේ කම්මන්තා පටිච්චිත්ත සබ්බේ වෝහාර සමුච්චින්නාති එතකොට කියනවා මමනේ සියලු කර්මාන්තයන් හත විදුණා මේ ව්‍යවහාර ව්‍යවහාරයෙන් මම අත විදුණා ව්‍යවහාරය කියලා කියන්නේ මිනිස්සු මේ ව්‍යවහාර කරගන්න මේවා මගේ දේවල් මට අයිති දේවල් මගේ ගෙවල් මගේ දොරවල් මගේ යාන වාහන අයිති කරගන්න ව්‍යවහාරේ මේ හැම දෙයකම මම දැන් නිදහස් වෙලා ඉන්නේ. ඉතින් මම නිදහස් වෙලා ඉන්න නිසා මේ ඇයි මම නිදහස් වෙන්නේ මට ගෘහපතිය කියලා කතා කරන්න තවත්. දැන් ගෘහපතිය කියන්නේ ගෘහයට අධිපති. දැන් නිවසට අධිපති ගහපති. එතකොට දැන් ඒ වගේ දැන් මේ මෙතුමගේ මම ගහපතියෙක් නෙමෙයි දැන්. මොකද මගේ මම සම්පූර්ණ කර්මාන්ත වලින් අත මිදුණා. මේ ගෘහපතියා කියන මේ ව්‍යවහාරයේ මම අත මිදෙන ඔක්කොම දරුවන්ට ඥාතීන් කියන්නේ හැමෝටම බාර දෙන්න මම දහස් ඉච්ච කෙනෙක් කියලා. ඒක ඊට පස්සේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ යථා කතං පණතේ ගහපති සබ්බේ කම්මන්තා පටික්කිට සබ්බේ වෝහාර සමුච්චින්නාති. කෙසේනම් ගෘහපති නොබ මේ සියලු කර්මාන්තයන්ගෙන් බැහැර වුණාද නැත්නම් සියලුම මේ ව්‍යවහාරයෙන් බැහැර වුණාද විහාර සින්දද කියලා අහනවා. ඊට පස්සේ පැහැදිලි කරන්නේ මෙතුමා කියන්නේ ඉද මේ බොහෝ ගෝතම යම් අහෝසි ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාත රූපං වා සබ්බන්තං පුත්තානං දායජ්ජනීයාත ආ සමන බෞද්ධ ගෞතමයන් වහන්සේ මා තුල යම් මේ ධන දානයක් වේද නරන් සිදී මුතුමෙනි කහවනවාද වෙන සමස්තුවක් තිබුණේද ඒ සියල්ලක් මම දරුවන්ට දෑයද වශයෙන් බාර දුන්නා තථාහං අනෝවාදී අනුපවාදී ඝාසච්ඡාදන පරමෝ විහරාමි. දැන් මම ස්වාමීනි බොහෝම සැහැල්ලුවේ. ඒකන මට කිසියම් බරක් නැහැ. මම මේ අඳින්න ඇඳුමක් එනකට මේ විපාදල වතුර ටිකක් එනන කුසගින්නක් එන ආහාර ටිකක් ඔය සාමාන්‍ය විදිහට මම දැන් ජීවත් වෙන්නේ මට කියලා දැන් කිසි දෙයක් නැහැ කියලා දැන් මෙතුම කියන්නේ. ඒත් ඒක නිසා කියනවා එවං කෝමේ භෝගෝත්තම සබ්බේ කම්මන්තා පටික්කිත්තා සබ්බේ වෝහාරා සමුච්චින්නා ඒක නිසා මම මේ සියලු කර්මාන්තයන් අත මිදුණු සියලු විවහාරයන්ගෙන් සිඳුණක් වෙන් වුණා කියලා මම මතක් කරේ කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ අඤ්ඤතාකෝත්වං ගහපති වෝහාර සමුච්ඡේදං වදසි අඤ්ඤතාචපන අරියස්ස විනි වෝහාර සමුච්ඡේදෝ හෝති කියලා. ගෘහපතිය නුඹ කියන මේ වෝහාරයෙන් කියන ව්‍යවහාරයෙන් අත මිදුණා කියන එක වෙන ක්‍රමයක්. නමුත් මේ ආර්ය විනයෙහි කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේහි කියලා ව්‍යවහාරයෙන් අත මිදීම කියන එක වෙන්වීම කියන එක වෙන අදහසක්. එතකොට දැන් දෙක කියන අදහස් දෙක වෙනස්. යථා කතම් පන බන්තේ අරියස්ස විනී වෝහාර සමුච්ඡේද හෝති इति. ආ දැන් ඔන්න අහන ප්‍රශ්නය. එහෙනම් ස්වාමීනි මේ සතාවක ධර්මයේ තුල ආරි විනී තුල සඳහන් කරන මේ ව්‍යවහාරයෙන් අත වෝහාර සමුච්ඡේදේ. මේ ව්‍යවහාරයෙන් අත මිදීම කියන එක මොකක්ද කියලා අහනවා. ඒ වෙලාවේ සාදු මේ බන්තේ භගවා සතා ධම්මං දේසේතු යතා අරියස විනිවෝහාර සමුච්ඡේදෝ හෝතිති ස්වාමීනි ගෞතමයන් වහන්සේ මට ආර්ය විනේ ආර්ය විනේ සදාවන මේ වෝහාර සමුච්ඡේ යම්සේ දේශනා කරනවා නම් එසේ මේ ධර්මයේ මට මනාව දේශනා කරන සේකව ආරාධනා කරා තේනි ගහපති සුනාහි සාදුකා මනසිකරෝහි භාසිස්සාමීති ඒවම් භන්තේතිකෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිය මනාව ශ්‍රවණය කරන්න අනුස්මරණය කරමන් දේශනා කරනවා එහෙමයි ස්වාමී මම සිහිනුවණින් අසනවා කර ප්‍රතිඥා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ වෝහාර සමුච්ඡේදය කියලා පැහැදිලි කරන්නේ විශේෂයෙන් මෙතන සාමාන්‍ය කතා කරනවා නම් අපි දැන් ගෘහපතියෙක් අන් සාමාන්‍ය ගිහි ඇඳුම් අපි දැන් ගිහි ස්වභාවයෙන් කතා කරන එකේ ව්‍යවහාර වචන තියෙනවා. එතකොට මේ ව්‍යවහාර වචන වලින් කතා කරන වෝහාර සමුච්ඡේද. එතකොට දැන් මේ ගෘහපතිය හිතන්නේ දැන් මම යන මේ වෝහාර සමුච්ඡේදේ සම්පූර්ණයෙන්ම අත විඳිනවා. කියන්නේ අඤ්ඤත්ති වෝහාරයෙන් පඤ්ඤත්ති. එතකොට අඤ්ඤත්ති වචන වලින් අත මිදීම තමයි මෙතන මේ මේ දැන් මේ හිතාගෙන ඉන්න ගෘහපතිය. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දැන් මේ සාමාන්‍ය වෝහාර කියනකොට මෙතනදී විශේෂ සිතින්ම අතමෙදීම දැන් සාමාන්‍ය අපි දැන් කතා කරන දැන් අර කෙනෙක් පැවිදුණු පමණින්ම දී විවහාරයෙන් අතමිද ශ්‍රමණ විවහාරයටපත් වෙනවා සුමන භාවයටපත් වෙනවා යස්මා යස්මාවා පබ්බචිත කාලතෝ පත්හාද ගිහීති චේතනා නැති. ආ යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් පැවිදින දවසේ ඉඳලා ගිහි කියන චේතනාව ඒතනත්තා තුල නැහැ. සමනෝති චේතනා හෝති. ශ්‍රමණේ කියන චේතනාව තමයි තියෙන්නේ. සමනෝති පඤ්ඤා පඤ්ඤති හෝති. ගිහීති විහවාරෝ නැති. ශ්‍රමණ කියන එක පඤ්ඤති නාමයක්. නමුත් ගිහි කියන විහාරයක් මෙතන නැහැ. සමනෝතිවා පබ්බජිතෝතිවා විහාරෝ හෝති තස්මා එතකොට ශ්‍රමණේ හෝ පැවිද්දේ කියලා විවහාර කරන්නේ. එතකොට එහෙනම් සාමාන්‍ය ගිහි ගෙදර ඉන්න කෙනෙක් හිතුවට මේ කර්මාන්ත වලින් අත මිදුණා වගකීම් යුතුම ලැබුණ අත මිදුණ දැන් මම නිදහස් කෙලෙතුවට ඒක නියම නිදහසක් නෙමෙයි තාමත් ඒකනත්තා ගෘහපති භාවයෙන්ම යුක්තයි බැරි වෙලාවත් මේ ගෘහපතිය සියල්ලක් අත්හැරලා දාලා මහාන වුණා නම් අන්න එදාට තමයි සම්පූර්ණයෙන්ම හිතෙන් මේක අත මිදෙන. දැන් මෙතන අර දිහි ගෙදර ඉන්න කාලේ ලෝකෙට පේන්න මේ පඤ්ඤාත්තිය සම්මුතියෙන් අයින් වුණාට හිතෙන් අයින් වෙලා නැහැ. හිතෙන් හොයන හැම දෙයක්ම දැන් දරුවන්ට දේපල බෙදලා දුන්නා හිතෙන් දරුවන්ගේ දේපල අදිනවා. හොයනවා කියලා දුන්න දේවල් කතා කරනවා. අර ගුණාගුණ කියන අපි මෙහෙමයි දරුවන්ට දුන්නේ. දැන් දරුවෝ සලකන්නේ නැහැ අපට. නමුත් දුන්නට පස්සේ අපි දැන් දහස් ගණන් අපිට යුතුයකම් නැහැ කියලා. අර එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සම්පූර්ණ ව්‍යවහාරේ සිතින්ම අයින් වීම තමයි මෙතන වෝහාර සමුච්ඡේදය කියන්නේ. දැන් එහෙනම් විශේෂයෙන්ම දැන් මේ ගෘහපතියට දැන් පැහැදිලි කර දෙන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ ව්‍යවහාර සමුච්ඡේදය කියලා කියන්නේ? දැන් සාමාන්‍ය මෙතුම මතක් කරා සියලු කර්මාන්තයන් අතමිදුණා කියලා. ඒ කර්මාන්තයෙන් අතමිදුණා කියන එක නැවත මෙතුම විස්තර කරන්නේ අනෝවාදී අනුපවාදී කියන වචන වලින්. ඒ කියන්නේ දැන් මම කිසිම කෙනෙකුට කියන්නේ නැහැ මෙවිලඳන් කරන්නට, කුඹුරු කොටන්නට කිසිම අනක් දෙන්නේ නැහැ. මම කරන්නේත් නැහැ කියලා. ඈ එතන මම කර අවවාද දෙන්නෙත් නැහැ. මම කෙනෙක්ව කරවන්නෙත් නැහැ. මම යන්නෙත් නැහැ කරන්න. එතකොට මේ කියන දේවල් ඔක්කොම මම අත විදුණා. අත විදලා දැන් මම අර කුසට ආහාරය විපාසතර වතුර ටික ඔය වගේ දෙයක් තියාගෙන ඒ වගේ දේ බලාපොරොත්තු විතරේ මම දැන් මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මෙයා හිතන්නේ එහෙනම් ඒ වගේ අත මිදුණා දරුවන්ට ඔක්කොම බාර දුන්නා කියලා කියන්නේ නියම විවහාරයේ අත මිදීම නෙමෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කර දෙන්න හදන්නේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කරුණාකාරණ අටක් මේ ආර්ය විනයෙහි තියෙන කරුණු කාරණා අට පැහැදිලි කරන මෙතුමාට මේ ව්‍යවහාරයෙන් කොහොමද අත මිදෙන්නේ කියලා. දැන් සාමාන්‍ය අපි ගත්තොත් එහෙම දැන් දැන් අපි කතා කරනවා කෙනෙක් කියන්නේ මම නම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නේ කියලා. ගිහිගෙද ඉන්නේ කෙනෙක් අපි හිතමු මම නම් පව් කරන්නේ මොන සත්තු මරන්නේ කියලා. නමුත් අවස්ථාවක් ලැබුණොත් මමම. එයි මොකද එතුමාගේ හිතේ චේතනාවෙන් තාම අර ගෘහපති මේ හරියට සීලයක් සමාදන් වෙලා ඒ සීලයක් රකින්න කෙනෙක් ළඟට එහෙම චේතනාවක් පහළ වෙන්නේ නැහැ. ඒ සීලයක් නැතිව ගිහි ගෙදරින් කෙනෙක් හිතුවොත් එහෙම මම නම් සත්තු මරන්නේ මම පව් කරන්නේ නැහැ නමුත් කරන්න අවස්ථාවලම කරනවා. මොකද එතුමා තාම අර හිතෙන්න සම්පූර්ණ මිදිලා නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ කරුණු 8ක් පැහැදිලි කරනවා මේ විදිහට. අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතප්පු. ඒ කියන්නේ සත්තු නොමෙරීමේ ක්‍රියාව නිසා ක්‍රියාව හේතු කරගෙන තමයි සත්ත්ව ඝාතනේ වළකින්න ඕනේ. එතෙන් සත්ත්ව ඝාතනේ දුරු කරන්න ඕනේ. දින්න දානං නිස්සාය අදින්නා දානං පහතබ්බ. එතන පරිත්‍යාගශීලී භාවය නිසා තමයි අදින්නා දාණය නැති කරන්න ඕනේ. ඊළඟට සත්‍ය වාචා නිස්සාය මුසාවාදෝ පහතබ්බ. සත්‍ය වචන කතා කරමින් මුසාවාදය බැහැර කරන්න ඕනේ. අපිසුණං වාචා නිස්සාය පිසුනා වාචා පහතබ්බ. අපිසුනා වාචේ හේතු කරගෙන කේලම් කීම මේ බැහැර කරන්න ඕනේ. කේලම් කීම බැහැර කරන්න ඕනේ. අගිද්දි ලෝභං නිසා ගිද්දි ලෝභෝ පහතබ්බු. ඒ කියන්නේ මේ දැඩි ලෝභය දුරු කරන්න නම් ලෝභ නොවි කටයුතු කරන්න ඕනේ. ඊළඟට අනින්දාරෝසං නිසා නින්දාරෝසු පහතබ්බු. කෙනෙකුට නින්දාවමං කිරීම බැහැර කරන්න ඕන නින්දාවම නොකර සිටින්න ඕනේ. ඒ කියන්නේ නින්දා නින්දාවමං කරනකොට තියෙන අකුසලේ බැහැර කරනවා නින්දාවම අපි නොකර සිටින්නට නොකර ඉන්නට ඕනේ. අක්කෝදු පායාසන් නිසා කෝදු පායාසු පහතබ්බු. එතකොට යම් කිසි කෙනෙක් අක්‍රෝධව කටයුතු කරනවා නම් ක්‍රෝධය ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බු. නිහතමානීව සිටීමෙන් තමයි අතිමානිකෙන මේ මාන්නය දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මෙතුමාට ආදි විනීත සඳහන් වන තේවාර සමුච්ඡේදය දේශනා කරේ. එතකොට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ස්වාමීන් මේ කෙටියෙන් දේශනා කරපු දෙය මට විස්තර වශයෙන් දේශනා කරන්න කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මෙතනදී සම්පූර්ණයෙන්ම අකුසල් පැත්ත. කියන්නේ දැන් ප්‍රාණඝාතයක් කරනකොට ඇතිවන අකුසලය ඊළඟට ඒකින් ඇතිවන විපාක වාර සියල්ලක් එකට එකතු කරමින් ආදීනව සමග බහැරවීමේ ආනිසංසකම් තමයි දේශනා කරන්නේ. අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝති ඉතිකෝ පනේතං වොත්තං කිංචේතං පටිච්ච වොත්තං දැන් මම සිත බුදුරජාණන් පැහැදිලි කරන්නේ තථාගත වන මම අපානාති පාතං නිස්සති ප්‍රාණඝාතය නොකිරීම හේතු කරගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් කියලා යමක් කියනවා දේශනා කරාද එය කුමක් නිසා මා දේශනා කළේද කුමක් හේතු කරගෙන ඉද ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචික්කති ගෘහපතියනි මේ ශාසනයෙන් ආර්ය ශ්‍රාවක තෙමේ මේ විදිහට හිතනවා දැන් අරිය ශ්‍රාවක කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙච්ච උතුමෝ දැන් සාමාන්‍ය ආර්ය ශ්‍රාවක භාවයටපත් වෙන්න නියම සෝවාන් මාර්ගඵල ආදී ඒ මාර්ගඵලලාභීයි. නමුත් මාර්ගයට පිළිපන් අය අපට කියන්න පුළුවන් ආර්ය ශ්‍රාවක ගණන්ට අයිති. නමුත් ආර්ය භාවයටපත් වෙලා නැති වුණාට ආර්ය ශ්‍රාවක මේ මේ තථාගතයන් ශ්‍රාවකයෝ නිසා ආර්ය ගණයට අයිති වෙනවා. ඒකනේ අර කියන්නේ අරිය මහා සංඝ සම්මුති මහා සංඝ කියනකොට දැන් සම්මුති සංඝයත් දක්ෂිණේ සංග්‍රහිත වෙනවනේ. ඒ ඒ ගුණ විද යනවා. ඉතින් අන්න ඒ වගේ දැන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් සුරතමින් නිවන් දැකීමේ අදහසෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අදහසෙන් සීල සමාධි ප්‍රඥා ධ්‍යාන සමාධි සමාපatti වඩන යම්කිසි කෙනෙක් විදර්ශනා ඥාන වඩන කෙනෙක් ඉන්නවා නම් ඒ තනත්තත් ආර්ය ශ්‍රාවක ගණයට අයිති වෙනවා. නියම ආර්ය ශ්‍රාවකින් නොවුනත් ආර්ය ශ්‍රාවක ගණන් සෝවාන් මාර්ගයේ පිළිපන් කෙනෙක් නිසා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ශාසනය මගේ ශාසන ආර්ය ශ්‍රාවක භාවයේ බලාපොරොත්තු වෙන. නැත්නම් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් නැත්නම් යන්න බලාපොරොත්තු වෙන මාර්ගයේ ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ තනත්තා සිතන්නේ මෙන්න මෙහිමයි. කොහොමද? "යේ සංකෝ අහං සංයෝජනානං හේතු පානාති පාති අස්සං" මම ප්‍රාණඝාතයෙන් යුක්ත වෙනවා නම් යුක්ත වන්නේ නම් සංයෝජනයන්ගේ ඉදීමට හේතුවක් කියලා හිතනවා දැන්. ඒ වගේ තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ මම මේ දැන් මේ මාර්ගයේ ආර්ය ශ්‍රාවක මාර්ගයේ පිළිපංගලා ඉන්නවා කියලා කියන්නේ සංයෝජනය ප්‍රහීන කිරීමේ නැත්නම් සංයෝජන සිඳීමේ මාර්ගයේ පිළිපන්නවම වාසය කරන. ආ එහෙනම් දැන් මේ යෝගාවචරය හිතන්නේ කොහොමද? මම දැන් සංයෝජන ප්‍රහීන කිරීමේ මාර්ගයේ පිළිපන් නිසා මේ ප්‍රාණඝාතයෙන් වන සංයෝජන ප්‍රාණඝාතයෙන් යුක්ත වුණොත් ඉන් උපදින සංයෝජන. ඒක නිසා මම ඒ සංයෝජන උපදවන්න නෙමෙයි මම මේ මාර්ගයේ පිළිපන් වෙලා ඉන්නේ සංයෝජනයන්ගෙන් ප්‍රහාණය පිණිසයි. අහංචේව කෝපන පාණාතිපාති අස්සං අත්තාපි මං උපව දෙය්‍ය පාණාතිපාත පච්චය මම ප්‍රාණඝාතේ යුක්ත වෙනවා නම් මගේ ආත්මයම මට නිඳාව මං කරනවා. අර කියන්නකෝ දණ්ඩ බය, දුක්ගති බය, අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන විදිහට බය හතරක් පැහැදිලි කරනවානේ. අත්තානුවාද බය තමන්ගේ හිතින් බය ඇති වෙන. දැන් බලන්න කෙනෙක් සතෙක් මැරුවොත් කොච්චරනම් හිතට වද දෙනවන්නේ මම සතෙක් මැරුවා, මැරුවා, මැරුවා, මැරුවා කියලා. ඒක හැම වෙලේම හිතට වද දෙන කාරණා. Tamanටම Tamanටම නිඳාවමන් කරනයි එතකොට මේ ඒ හිතට වද දෙන වාරයක් වාරයක් ගානේ ලැබෙන අකුසලෙන් මොනතරම් කෙලෙසුන්ගේ පීඩාවක්ද? කෙලෙසුන්ගේ දැවිල්ලක්ද? ඊට පස්සේ විපාක වශයෙන් දුගතියකට ගියොත් මොනතරම් විපාක ලැබෙයිද? මේ විදිහට මේ තමන් ප්‍රාණඝාතය හතෙක් මරුවොත් ඝාතනයක් කරොත් තමන්ටම තමන්ගේ හිතේ නින්දාව මං කරනවා අගෞරව කරනවා අනු විච්ඡාපි මං විඤ්ඤු ගරහෙයුම් පාණාතිපාත පච්චය එතකොට දැන් ඥානවන්ත යම් කිසි උතුම සිටීද සත්පුරුෂෝ සිටීද ඒ උතුමන් වහන්සේලාගෙන් පව මට ගරිහා විඳින්න අවමන් විඳින්න නින්දාවම අපහාස විඳින්න වෙනවා මේ ප්‍රාණඝාත අකුසලයේ හේතු කරගෙන. ඒ විතරක් නෙමේ කායස්ස බෙහෙදා පරං මරණ දුග්ගති පාටිකංකා පාණාති පාතපච්චය. මරණින් මත්තේ ඒ කාන්තේ මත අපා දුකටපත් වෙන සිද්ධ වෙනවා මේ ප්‍රාණඝාත අකුසල හේතු කරගෙන. ඒත දේවකෝපන් සංයෝජනං ඒතං නීවරණං යදිදං පාණාති පාතෝ. ඒක නිසාම මේ පාණාතිපාතයේ සතුන් මැරීම කියලා කියන්නේ සංයෝජනයක් නීවරණයක්. සසර බැඳ අපන සංයෝජනයක් නිවන ආවරණ එක නීවරණයක්. යේෂ පාණාතිපාත පච්චය උපජ්ජයුං ආසවා විඝාත පරිලාහා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතي යුක්ත වුණා නම් ඒ ප්‍රාණඝාතي යුක්ත වීම හේතු කරගෙනම ඒ තනත්තාට විඝාත පරිලාහ නම් වූ මේ ආශ්‍රව ආශ්‍රව විඝාත පරිලාහ උපදින්න පටන් ගන්නවා. ඒ වගේම පාණාතිපාතා පටිවිර තස්ස ඒ වංශතේ ආසවා විඝාත පරිලාහ න හොන්ති. එතකොට යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරනවා නම් ඒ පුද්ගලයාට මේ ආශ්‍රවයන් වන විඝාත පරිලාහ කියන ස්වභාවය ඇති වෙන්නේ නැහැ. මොකද්ද මේ ආශ්‍රවයන්ගේ විඝාත පරිලාහ කියලා කියන්නේ? ඒ කියන්නේ ප්‍රාණඝාතය හේතු කරගෙන ආශ්‍රවයන් වැඩෙනවා. මේ ආශ්‍රවයන් හේතු කරගෙන විඝාතය වැඩෙනවා. විඝාතය හේතු කරගෙන මේ පරිලාහ වැඩෙනවා. එතකොට මේක අටකතාවේදී පැහැදිලිගෙන ආශ්‍රව හතරක් කතා කරනවානේ. දැන් ආශ්‍රව හතරක් කියනකොට සාමාන්‍ය අපි කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී වශයෙන්. එතකොට දැන් මෙතනදී ප්‍රාණාතිපාතේ හේතු කරගෙන ප්‍රධාන වශයෙන් වැඩෙන්නේ අවිද්‍යාවට ආශ්‍රය. මොකද අවිද්‍යාව අඥානකම චතුරාර්ය සත්‍ය නොදැනීම හේතු කරගෙන මේ සතා මරන්නේ. එතකොට මේ සතා මරණ වෙලාවේදී අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව හේතු කරගෙන සතා මරණ වෙලාවේදී සතා මරන්නේ ද්වේෂිතෙන් වෙන්න පුළුවන්. නමුත් ඊට කලින් මේ සතාගේ මස් කණ්ඩන ලෝභසිත වෙන්න පුළුවන්. සතා මරලා මස් කනන ලෝභසිත වෙන්න පුළුවන්. සමහර පුද්ගලික තරහට පුද්ගලයා මරන්න දේශයෙන් වෙන්න පුළුවන්. කොහොම නමුත් අවිද්‍යාව නැමැති ආශ්‍රවය තමයි මුලින්ම හටගන්නේ මුලින්ම හේතු එතකොට මේ විඝාත පරිණාහ කියලා කියන්නේ ක්ලේශ දුක විපාක දුක විඝාත කියලා කියන්නේ. විඝාත කියන්නේ කෙලෙස් දුක. දැන් බලන්න සතා මරන්න යන වෙලාවේදී අවිද්‍යාව පදනම් වෙලා ද්වේෂය තරහ ක්‍රෝධ පලිගැනීම බද්ධ වෛර ඊළඟට මේ ලෝභය මුල ලෝභ, ditthi, මාන ආදී මේක ආකාරයේ කෙලෙස් කඳු වලින් අපට පුදුමාකාර දුකක් ගෙන දෙනවා. අන්න විඝාතේ කෙලෙස් දුක. මේ කෙලෙස් දුක නිසා කෙලෙස් දුක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අපට විපාක දුක ලැබෙනවා. විත්ත ධම්ම වේදනස විපාක ගෙන දෙනවා. දැන් අර අපි අහලා තියෙනවා මේ සමහරක් ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්න වෙන්නත් පුළුවන් නමුත් සමහරක් අය පරීක්ෂණ ගවේෂණ කරලා හොයාගත කරුණු කාරණා ਦਿੱත්ත ධම්ම වේදන සිපා කරගෙන ඇති. අද කාලේ මිනිස්සු කරන පව්. දැන් උදාහරණයක් අපි ගමු බුදුරජාණන් වහන්සේ කාලේ අර චුන්ද සූකර අවුරුදු 55ක්ම ඕරෝ මරවවනේ. ඒකේ ਦਿੱත්ත ධම්ම වේදනේ වශයෙන් අවසානයේ මැරෙන්න සිද්ධ වුණේ දර ඕරේ මැරෙන විදියට කෑගසමින් හඬ නගමින් තමයි පැරණි සිද්ධ වුනේ. අර ගවඝාතක කියන මිනිස්සයා දිනපතාම හරක් මරමින් තමයි ජීවත් වුනේ. අර දවස් එක්තරා දවසකදී Taman ගෙදරට ගිරව මස් ටිකෙන් Tamanට මස් මේ වලින් මස් එක්ක බත් හම්බුන්නේ නැහැ කියලා ගේ පිටුපස බැඳගෙන වසු පෙට්ටියගේ දිව කපලා අරගෙන ඇවිල්ලා අඟුරු මැද දාලා පුච්චලා බත් විගාන ගෙන්නන කන්ට එනකොට Tamanගේ දිවම සත් වියන කඩාවැටෙනවා. අර වසු පෙට්ටියා දිව නැතුව කෑ ගහන්නත් බැරුව ලේ වගුරුමින් පණ අදින්නා වගේ මේ මිනිස්සයා දිව නැතුව කෑ ගහන්න කතා කරන්න බැරුව ලේ වගුරුමින් පණ ඇදලා විචුම නරකට ගියා. අර වගේ කරපු අකුසලය කාලයක් තිස්සේ අකුසල් කරගෙන යනකොට ditth ධම්ම වේදිනවද ලැබෙන විපාක. ඒ වගේ තමයි දැන් මෙතනදී කෙලස් සතා මැරෙන ප්‍රාණඝාතයෙන් යුක්ත වෙනකොට ඒ ආශ්‍රවත් එක්ක ඇති වෙන මේ කෙලස් දුක දුකත් එක්කම අපිට දෙත්තරම වේදනෝසන විපාක දුක ලැබෙනවා ඊළඟට උපපජ්ජ වේදනේ අපරාපරිය වේදනේ වශයෙන් අපට විපාක දුක ලැබෙනවා ඊළඟට මේ පරිලාහ කියලා කියන්නේ ක්ලේශ පරිලාහ විපාක පරිලාහ කෙලෙසුන්ගෙන් දැවෙන්න ගන්නවා පිච්චෙනවා අපි දැන් බලන්න මේ සතා මරණ වෙලාවේ ඇතිවෙච්ච මේ කෙලෙසෙන් අපි මොන තරම්නම් දැවෙන්න පිච්චෙන්න ගන්නවද අවිද්‍යාව නිසාම සියල්ල වැහිලා සතා මරණ වෙලාවේදී ඇති බලවත් අවිද්‍යාව නිසාම සියල්ල වැහිලා. නමුත් ඒක පුදුමාකාර කෙලස් දැවිල්ලා. මේ කෙලස් දැවිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න මේක විපාක දැවිල්ල අනිවාර්යයෙන්ම ලැබෙනවම. ඒතකොට දැන් සාමාන්‍ය අපි කතා කරනවා නම් කෙනෙක් සතෙක් මැරුවොත් ඒ සතා මරණ වෙලාවට ඇති චක්සලයට වඩා බරපතලයි නැවත නැවත සිත සිටින්නකොට ඇතිවෙන විපාකේ. දිච්ඡදම වේදින වශයෙන් එතුමට ඒ පුද්ගලයා හිතට වද දෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කියන ආදීනව. යම් කිසි කෙනෙක් හිතෙන්ම නිදහස් වෙනම සත්තු මරන්නේ නැහැ කියලා. ඒ කොහොමද හිතෙන්ම නිදහස් වෙන්නේ නම් සෝවාන් මාර්ගයට පිළිපන් කෙනෙක්. ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක්. ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක් නම් මම සත්තු මරන්නේ නැහැ කියලා ප්‍රතිඥා මේ ප්‍රතිඥා දෙනවා. අදිෂ්ඨාන කරනවා. ඒක සතෙකුට හිංසා කරන්නේ නැහැ කියලා මම අදිෂ්ඨාන කරන ප්‍රතිඥා කරනවා. එතකොට ඒ අදිෂ්ඨානෙම ප්‍රතිඥාවම හේතු කරගෙන ආර්ය මාර්ගයට පිළිපන් නිසාම ආර්ය මාර්ගින නිසාම ඒ ප්‍රාණඝාත කුසලේ ආදීනව හිතමි හිතමි මේ ප්‍රාණඝාත කුසලෙන් මට සිද්ධ වෙන්නේ කෙලෙස් දුකක් විපාක දුකක් කෙලෙස් පරිලාහයක් විපාක පරිලාහයක් මෙහි ලැබෙන ආශ්‍රව මේ ආශ්‍රය නිසා මට මට මගේ ආත්ම නිඳා කරන ඥානවන්තයන් මට නිඳාම නිඳ වෙනවා කොහොම නමුත් මට සතර ආපා දුකටපත් වෙන්න වෙනවා කියලා ওই විදිහට ආදෙන හිත හිත මේක සංයෝජනයන් ඉදදීන මාර්ගයක් මේක නීවරණ ඉදදී මාර්ගය කියලා ආදීන හිතලා සංයෝජනයන්ගෙන් බැහැරව නීවරණයන්ගෙන් බැහැරව සම්පූර්ණ මේ කෙලෙස් 1000යි කියලා විපාක 1000යි කෙලෙස් දුකෙන් විපාක දුකෙන් අත මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ හිතන්නේ කොහොමද කියලා අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝ ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං මම එනම් ප්‍රාණඝාතය නොකිරීම හේතු කරගෙන වාසය කිරීම නිසා තමයි ප්‍රාණඝාතය සතුන් මැරීම දුරු කරන්න පුළුවන් නේ කියලා යමක් නිසාද මා දේශනා කරේ මෙන්න මේ කාරණා නිසා දේශනා කරේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතන ওই විදිහට මේ ප්‍රාණඝාතයේ අකුසලයේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වගේම තමයි ඒක දිගටම දැන් ඔන්න අනිත් කරුණු කාරණා ගැන පැහැදිලි කරනවා. අපි දැන් සාමාන්‍යයෙන් කෙටියෙන් මේ ගැන අපි දැන් කතා කරන යනවා නම් දින්න දානං නිස්සාය අදින්නා දාන පහතබ්බ. එතකොට පරිත්‍යාගය හේතු කරගෙන යමක් දීම හේතු කරගෙන තමයි යමක් දීම හේතු කරගෙන තමයි අදින්නාදානෙන් අපේ හිත වළකා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි අනුසතු වස්තු හොරකම් කරන විට ඒ හොරකම් කිරීමෙන් ඇති වෙන්නේ ආශ්‍රව. එතකොට මේ ආශ්‍රවයන් නිසා ඇති වෙන්නේ සංයෝජන. සංයෝජනයේ නීවරණ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ ආරි මාර්ගයේ පිළිපන යෝගාවචරය හැම වෙලේම හිතනවා මේ අදින්නාදානීය කියන්නේ සංයෝජනයන්ගේ ඉපදීමට කාරණාවක්. නමුත් මේ මා පිළිපන් මාර්ගයේ පැවිදි මේ සංයෝජන ප්‍රහීන කිරීමේ මාර්ගයයි ඒක නිසා මම මම අදින්නාදානි යුක්ත වෙනවා නම් මටම මගේ ජීවිතේ නිඳාවමන් කරනවා ඒ විතරක් නෙවෙයි ඥානවන්ත සත්පුරුෂයන්ගෙන් පවත් නිඳාව මම විඳ සිද්ධ වෙනවා මරණින් මත්තේ මට සතර අපාදුකටපත් වෙන්න සිද්ධ වෙනවා ඒක නිසාම මේ අදින්නාදානයේ හේතු කරගත්තොත් සංයෝජන සහ නීවරණ වැඩෙනවා ඒ විතරක් නෙමෙයි ආශ්‍රවයන් හිතේ වැඩෙනවා ආශ්‍රවයන් වැඩීම නිසා කෙලෙස් දුක විපාක දුක ලැබෙනවා කෙලෙස් 10 විපාක 10 ලැබෙනවා ඒක නිසා මට මේ සියල්ලන්ගෙන් අත මිදෙන්න නම් මේ මගේ මාර්ගයේ පිහිටාගෙන අදින්නාදාණයෙන් බැහැරව කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සත්‍ය වාචා නිසායි මුසාවාදෝ පහතබ්බෝ සත්‍ය වචන කතා කිරීම සත්‍ය වචන මත පිහිටා කටයුතු කිරීම හේතු කරගෙන මුසාවාදේ බැහැර වෙන්න කියලා. එතකොට මුසාවාදේ යුක්ත වුණා නම් එය සංයෝජනන්ගේ උපදීමට හේතුවක්. එතකොට තමන් පිළිපන්න මාර්ගයේදී සංයෝජනයන් ප්‍රහීන කිරීම මාර්ගයක්. ඉතින් යම් කිසි කෙනෙක් යම් මම තමන් ගැන හිතන තමන් යම් කෙනෙක් ඒ බොරු කීමේ යුක්ත වුණා නම් Tamanටම ඒක ලොකු දුකක් Tamanට මේක නින්දාවක් ගෙන දෙනවා ඒ විතරක් නෙමෙයි සත්පුරුෂ ඥානවන්තයන්ගේ පොනින්දාව මම විඳ සිද්ධ වෙනවා මරණින් මත්තේහි අපාදුකට පත් වෙන සිද්ධ වෙනවා තේම නීවරණයක් තේම සංයෝජනයක් ඒ කියන්නේ මුසාවාදයේ හේතු කරගෙන තමයි නොඑක් ආශ්‍රවයන් සහිත කෙලෙස් දුක විපාක දුක කෙලෙස් 1000 විපාක 1000 ඇති වෙන්නේ ඒක නිසා මුසාවාදා පටිවිර තස්ස ඒවස්ත්‍ය ආසව විඝාත පරිලාහන හොන්ති යම් කිසි කෙනෙක් මුසාවාදයෙන් වෙන්ව වාසය කරා නම් ඒ පුද්ගලයාට මුසාවාදයෙන් නිසා තියෙන ආශ්‍රයම උපදින්නෙත් නැහැ කෙලස් දුක විපාක දුක කෙලස් දා විපාක දායම් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ ඒක නිසා තමයි සත්‍ය වචන මත පිහිටාගෙන මුසාවාදයෙන් වලකින්ද මුසාවාදේ දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා ඊළඟ අපිසුලං වාචා නිස්සය පිසුනා වාචා පහතප්පා කේලම්බස් නොකිරීම හේතු නොකීම හේතු කරගෙන කේලම්බස් බහැර කර යුතුයි. ඕනෝම් ભેද බින්නතා කරණමේ කෙලස් නැති කරන්නට ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නම් මේ පිසුනා වාචේ ඕනෝම් ભેද බින්නතා දැක් ભેද බින්න කිරීමේදී සංයෝජන උපදින්න හේතුව. සංයෝජනෙන් උපදින්න හේතුව තමන්ගේ යන මේ මාර්ගය ගැන හිතනකොට මාර්ගයේ තියෙන සංයෝජන ප්‍රහීන කිරීම මාර්ගය. එන සංයෝජන උපදවා ගැනීම මාර්ගය නෙමෙයි. ඉතින් යම් කෙනෙක් කේලම් බස් කීමේ යුක්ත වෙනවා නම් තමන්ටම තමන් නින්දාව මං කරගන්නවා ඥානවන්තයන්ගේ නින්දාව මං නිඳ සිද්ධ වෙනවා මරණින් මත්තේ අපාදු කරපත් වෙන සිද්ධ වෙනවා ඒ ඒක නිසා මේක සංයෝජනයක් මේක නීවරණයක් මේ කේලම්බස් කීමේ ඇති වෙන ආශ්‍රව නිසා ඇති වෙන කෙලෙස් 1000 නැවත කෙලෙස් දුක විපාක 10 විපාක දුක මේ සියල්ලක් තේරුම් අරගෙන ඥානවන්තය මොකද කරන්නේ ආරි ශ්‍රාවකයන් වහන්සේමත් නැත්නම් ආරි මාර්ග පිළිපනුතුමන් වහන්සේ කල්පනා කරන්නේ මම කේලම්බස් නොකීමෙන් යුක්තව වාසය කරනවා කියන අදිෂ්ඨාන කරනවා මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැවතත් පැහැදිලි කරන්නේ මේ දැඩි ලෝභය දැඩි ලෝභය නැති කරන්න නම් ලෝභ නොවි කටයුතු කරන්න ඕනේ. එතකොට මේ දැඩි ලෝභය, දැඩි මසුරුකම, දැඩි ලෝභයේ ගිජුකම ඇවිදී කාමයේ ගිජුකම ආසාව ඇවිදී සංයෝජන උපදින්න හේතුව. ඒ විතරක් නෙමේ මේ දැන් තමන් පිළිපන්න සංයෝජන ප්‍රහේණ කෙරෙන මාර්ගය නිසා යම් වෙලාවක තමන් දැඩි ලෝභයෙන් යුක්ත වුණොත් තමන්ටම තව නින්දාවක් වෙනවා. අනිත් අයගේ ඥානාන්තයන්ගේ බාහිර අයගේ නින්දාවම විඳින්න සිද්ධ වෙනවා. මරණින් මත්තේ අපායට යන්න සිද්ධ වෙනවා. දුක දුකදී යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ දැඩි ලෝභය කියලා කියන්නේ සංයෝජනයක්, නීවරණයක්. මේ සංයෝජන නීවරණ ඇති වෙන්නේ දැඩි ලෝභය හේතු කරගෙනයි. මේ දැඩි ලෝභය හේතු කරගෙන ආශ්‍රය උපදිනවා. ඒ වගේම කෙලෙස් දුක, විපාක දුක, කෙලෙස් 10 විපාක 10 ඇති වෙනවා. ඒක නිසා ආර්ය මාර්ගයේ පිළිපන්න යෝගාවචරය උතුමන් වහන්සේ මේ දැඩි ලෝභයෙන් අත මිදලා ලෝභ නොවි කටයුතු කරන මහන්සි ගන්න. මේක තමයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව. ඊළඟට යම්කිසි ඒ උතුමන් මේ බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමාට පැහැදිලි කරන්නේ මේ ශාසනයේ ආරි ශ්‍රාවකයන් වහන්සේ නැත්නම් ආරි මාර්ග පිළිපන් උතුමන් වහන්සේ නිന്ദා නොකර අනිත් නින්දාවම නොකිරීම හේතු කරගෙන නින්දාවම කිරීමෙන් ලැබෙන ආශ්‍රව කෙලෙස් ප්‍රහාණය කරගන්න ඇති කරගන්න. කොහොමද එහෙනම්? මේ නින්දාවම කිරීමේදී සංයෝජනයෙන් උපදින්න හේතුව. Taman මේ පිළිපන් මාර්ගයේ සංයෝජන ප්‍රහීන කිරීම මාර්ගය නිසා Taman මේ අනිතර නින්දාවම දුස් කියන්න ගත්තොත් නින්දාවම දුස් කියනකොට Tamanටම ඒක ලොකු නින්දාවක් අවමානයක් වෙනවා. අනිත් අයගෙන් පව නින්දාව මං විඳින්න සිද්ධ වෙනවා. එසේ අනිතර නින්දාව මං කිරීමෙන් මට මත්මත්තේ විපාක දුගතියටපත් වෙලා දුගති විපාක මට ලැබෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ නින්දාව මං කිරීම සංයෝජනයක්, නීවරණයක්. මේ සංයෝජනයක්, නීවරණයක් නිසාම මේ නින්දාව මං කිරීම හේතු කරගෙන මට ආශ්‍රව සහිත කෙලෙස් දුක විපාක දුක කෙලෙස් 10 විපාක 10 මට ඇති වෙනවා. ඒක නිසා ආරි ශ්‍රාවකයන් වහන්සේ සිතන්නේ සම්පූර්ණයෙන්ම නින්දා කිරීමෙන් වැළකී සිටීමෙන් තමයි ආශ්‍රවයන්ගෙන් විඝාත පරිලාහයෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා නින්දාවම නොකර වාසය කරනවා. ඒ කියන්නේ නින්දාවම නොකර වාසය කරන අනිත්‍යයෙන් නින්දා කරන්නේ, අවමන් කරන්නේ, නිගරු කරන්නේ නැහැ. දොස් කියන්නේ පරිසෝතන කතා කරන්නේ නැතුව වාසය කරනවා. ඊළඟට අක්කෝදු පායාස නිසයි කෝදු පායාස පහතබ්බ බුදුරජාණන් පැහැදිලි කරන්නේ තමන් හිතේ ඇතිවන ක්‍රෝධය පලි ගැනීම බද්ධ වෛරය මේ දුරු කරන්න අපි ක්‍රෝධ නොකර සිටින්න ඕනේ එහෙනම් මෛත්‍රී කරන්න දැන් මෛත්‍රී කරුණාව තුළින් තමයි මේ ක්‍රෝධ පලි ගැනීම බද්ධ වෛරය කියන මේ කෙලෙස් අපේදී බැහැර වෙන්නේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ යම්කිසි යම්කිසි කෙනෙක් මේ ක්‍රෝධයෙන් යුක්ත වුණා නම් සංයෝජන උපදින්න හේතුවක් කාරණාවක්. ඉතින් මේ සංයෝජන උපදින්න හේතුවක් කාරණාවක් නිසා තමන් මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආර්ය මාර්ගින්න කෙනා ඉඳන් දැන් මගේ මාර්ගයෙන් සංයෝජනයන් ප්‍රහේණි කිරීමේ මාර්ගය. ඒක නිසා මට මේ කියන ක්‍රෝධයෙන් යුක්ත වුණොත් තමන්ට මේක නින්දාවක් වෙනවා අනිත් අයගෙන් පව නින්දාවක් මම විඳින්න සිද්ධ වෙනවා මරණින් මත්තේ දුකතියටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසාම මේ ක්‍රෝධ කිරීම සංයෝජනයක් ඒතන් නීවරණක් මෙය නීවරණයක්. යම් කිසි කෙනෙක් මේ ක්‍රෝධ කිරීම හේතු කරගත්තොත් ක්‍රෝධ කිරීමෙන් යුක්ත වුණොත් වෙන්නේ ආශ්‍රවයන් වැඩෙනවා. ආශ්‍රවයන් සමගම වැඩෙන්නේ මොනවද? කෙලෙස් දුක, විපාක දුක, කෙලෙස් දාහය, විපාක දාහය. ඒ හේතු කරගෙනම ඒ තමන් ලොකු පිළිහිමක් දකින නිසා ආරි ශ්‍රාවකයන් වහන්සේ අනිත් අයට ක්‍රෝධ කරන්නේ නැහැ. ක්‍රෝධ නොකිරීමෙන් අර මෛත්‍රී වැඩිීමෙන් ක්‍රෝධය, පරිගැනීම, බද්ධ වෛරය කියන මේ කෙලෙස් සියල්ල ප්‍රහාණය කරගන්නවා. ඊළඟට අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආර්ය මාර්ගයේ පිළිපන්න තුමන් වහන්සේ නිහතමානී ගුණේ පිහිටාගෙන අතිමානය දුරු කරගන්නවා. එතකොට මේ අතිමානක මාන්නය ඇති කර ගැනීම හේතුවක් අහේතුවක් කාරණාවක් නිසා ඒක තමන්ගේ රූපය නිසා දැනුම නිසා උගත්කම නිසා තමන්ගේ ජීවිතය නිසා තරුණකම නිසා වෙන්න පුළුවන් මේ හේතු නිසා තමන්ගේදී මාන්නය ඇති වෙනවා මේ මාන්නය ඇතිවීමෙදී සංයෝජනයන්ගේ උපදීමට හේතුවක් කාරණාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ තමන්ගේ මාර්ගය වෙදී සංයෝජන ප්‍රහීන කිරීමේ මාර්ගයක් ප්‍රහීන කිරීමේ මාර්ගය නිසාම යම් වෙලාවක මම ආර්ය මාර්ගෙ පිළිපන්න වූ මම මාන්න යුක්තව හටයුතු කරනවා නම් මාන්නෙන් වාසය කරනවා නම් මට මේක ලොකු නින්දාවක්. තමන්ම තමන් නින්දා කරගන්නවා. මොකද හේතුව ඒකෙන් ලැබෙන කෙලෙස් කෙලෙස් නිසාම තමන් ලොකු දුකක් ගෙනදෙනවානේ. ඒ වගේම අනිත් අයගෙන් පාව නින්දාවම විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මරණින් මත්තේහි දුගතියට අපායට කැමැති වෙන්න සිද්ධ යන්න සිද්ධ වෙනවා. ඒක නිසාම මේ අතිමාන්‍ය මේ මාන්නේ කියන එක විදිහින් සංයෝජනයක් නීවරණයක්. ඒ වගේම යම් කෙනෙක් මේ මාන්නෙන් යුක්තව අතිමාන්‍ය යුක්තව කටයුතු කිරීම නිසාම ආශ්‍රව විඝාත පරිලා උපදිනවා. ආශ්‍රව උපදිනවා කෙලස් දුක විපාක දුක උපදිනවා කෙලස් 10 විපාක 10 උපදිනවා. ඒක නිසා තමයි අර ආරි මාර්ගික පිළිපදතුමන් වහන්සේ කවමදාවත් මාන්නෙන් යුක්තව කටයුතු කරන මහන්සි ගන්න නෑ මාන්නෙ දුරු කරන් තමයි මහන්සි ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කර මුලින් මාතෘකා ටික පස විස්තර වශයෙන් මේ ගෘහපතිතුමාට අර ව්‍යවහාරයෙන් අත මිදීම ගැන පැහැදිලි කරා. එහෙනම් දැන් කෙනෙක් උවට මම දැන් බාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. මම දැන් සොරකමින් වැළකීලා ඉන්නේ. දැන් මම පන්සල් රකින්නවා කියලා හිතුවට එහෙම බෑ. එහෙනම් ඒක රකින්න මෙන්න මේ විදිහටයි. පංසල් රකින්නවා නම් රකින්න ඕනේ ආදීනව දැක දැක ආශ්‍රවයන්ගෙන් විඝාත පරිලාහයන්ගෙන් පත් නොවන ආකාරයට තම හිත හදාගන්න ඕනේ. ඉතින් ওই විදිහට හිත සකස් කරගත්තොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ. යථා කතම් පන බන්තේ අරියස්ස වෙනේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බ මෝහාර සමුච්ඡේද හෝති සාදු මේ බන්තේ භගවා තථා ධම්මං දේසේතු යත අරියස විනේද සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදෝ හෝති इति තේන ගහපති සුනාය සාදුක මනසිකරු වාසිසාමීති එවං බන්තේති කෝ පොතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි භගවායි තදවෝචි එතකොට බුදුරජාණන් වහන්සේ කිසිවක් අඩුවක් නැති ਸਰව සම්පූර්ණව මේ ආර්ය විනය සඳහන් කරන ව්‍යවහාර සමුච්ඡේදය නැත්නම් මේ ධර්ම දේශනාව දේශනා කරා මේ කරුණු අටගෙන මනාව සිහි කරන්න කියලා පොතලියට අවවාද කරා. එතකොට සතරාගතයන් වහන්සේ මෙතනදී මේ සංයෝජන ධර්මයන් සහ නීවරණ ධර්මයන් වැඩෙන ආකාරය සහ ආශ්‍රව ධර්මයන් වැඩෙන ආකාරය තමයි මේ දේශනාවේ මුලින්ම පැහැදිලි කරන්න ලැබුණේ. දැන් බලන්න කෙනෙක් නැවතත් අපි සිහි කරගන්නවා නම් ප්‍රාණඝාතයෙන් යුක්ත වෙනකොට මුලින්ම වැඩ කරන්නේ අවිද්‍යාව නැමැති ආශ්‍රවය. අවිද්‍යාව නැමැති ආශ්‍රවය හේතු කරගෙන සත්තු මරන්නේ. එතකොට සත්තු මරණ අවස්ථාවේ ද්වේෂයෙන් මරනකොට ද්වේෂ අකුසල්. ඊළඟට ලෝභයේ එන ආස්ථාවේ මරනකොට මසට ආසාවෙන් මරනකොට ලෝභ අකුසල ලෝභ කෙලෙස්, දිත්‍ති කෙලෙස් ආදී කෙලෙස් අන්ද වැඩෙන්න ගන්නවා. ඒක අවිද්‍යාව නැමැති ආශ්‍රය මුල් කරගෙන කෙලෙස් දුක ඊළඟ කෙලෙස් 10. විපාක දුක විපාක 10 ඒ තැනත් තමයි කියලා දෙනවා. එතකොට ඒ වෙලාවේදී ඊට පස්සේ මේ සොරකමක් කරන වෙලාවේදී සොරකමක් කරනකොට මොකද වෙන්නේ? කායික අසංවරය. දැන් සතෙක් මනෝට කායික අසංවරය කියන්නේ. එතකොට මේ එහෙනම් යම්කිසි කෙනෙක් සොරකම් නොකර ඉන්නකොට කායික සංවරය ඒ තනත්තාට ගෙන දෙනවා. දැන් සත්‍ය වචන කතා කරනකොට වාචික සංවරය ගෙන දෙනවා. ඊළඟට මේ කේලම් වස්න කිරීමේ කතා ඉන්නකොට වාචික සංවරය ඉනදෙනවා. ඊළඟට මේ දැඩි ලෝභයෙන් තොර වාසය කරනකොට මානසික සංවරය ඉනදෙනවා. අනිතර නින්දාවන් නොකිරීම හේතු කරගෙන ඉන්නකොට කායික සහ වාචික සංවරය. ඊළඟට මේ අනිතර ක්‍රෝධ නොකිරීම හේතු කරගෙන ඉන්නකොට මානසික සංවරය. ඊළඟ නිහතමානී වෙනකොට මානසික සංවරය. එතකොට බුදුරජාණන් පැහැදිලි කරන දෙයක් දෙනවා ප්‍රාණඝාතයෙන් නොකර ඉන්නකොට කායික සංවරයෙන් පුළුවන්කම ලැබෙනවා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. එහෙනම් සොරකමින් සොරකම් නොකර ඉන්නකොට කායික සංවරයෙන් පුළුවන් කෙලෙස් ප්‍රහාණය කරන්න. එහෙනම් සත්‍ය වචන සහ පිසුන මේ කේලම්බස් නොකිරීමෙන් නෝර වාචික වාචික සංවරයෙන් පුළුවන් කෙලෙස් ප්‍රහාණය කරන්න. ඊළඟට මේ දැඩි ලෝභයෙන් සහ ක්‍රෝධයෙන් තොර වාසය කරනකොට මානසික සංවරයෙන් පුළුවන් කෙලෙස් ප්‍රහාණය කරන්න. අනික නින්දාවම නොකිරීම තරාකලා නොකිරීම හේතු කරගෙන පුළුවන් කායික සහ වාචික සංවරයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නට. නිහතමානී වීමෙන්ද මානසික සංවරයෙන් පුළුවන් කෙලෙස් ප්‍රහාණය කරන්න. ඊට බුදුරජාණන් නැවතත් පැහැදිලි කර දෙනවා අටකතාවට අටකතාවේ පැහැදිලි කරනවා මේ ආශ්‍රව ගැන. දැන් සාමාන්‍යයෙන් අදින්නාදානයක් කරන වෙලාවේදී කාමාශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව තුන උපදින්න පුළුවන්. ඇයි? දැන් සොරකම කරන්නේ ආශාවෙන් නම් කාමාසුරවේ. එතකොට ඒ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි පෙරට කර දිට්ඨිය යුත් මේ ලෝභය වැඩ කරනවා දිට්ඨි ආශ්‍රය වැඩ කරනවා. එයාල අවිද්‍යාව කොහොම මුල් වෙලා වැඩ කරන්නේ. ඊළඟට බොරු කීම කේලම්බස් කියන අවස්ථාවේදී ඔය කියන කාම දිට්ඨි අවිද්‍යාවකින් මේ ආශ්‍රය සියල්ල උපදිනවා. දැන් ලෝභයෙන් ඉන්නකොට දිට්ඨි අවිද්‍යාව ආශ්‍රව වැඩෙනවා. ඒ වගේම ලෝභත් වැඩෙන්න බොහෝ අවස්ථා. මොකද දිට්ඨිය වැඩෙනවා අනිවාර්යයෙන්ම ලෝභෙ දිට්ඨිතේ වැඩ කරනවා. වැඩ උපදිනවා. එහෙනම් නින්දාව මං කරනකොට අවිද්‍යාවම තමයි පෙරට වෙලා බලවත් වෙන්නේ. ඊළඟ ක්‍රෝධයේ ඉන්නකොටත් මුලින්ම අවිද්‍යාව බලවත් වෙන ඊපස්සේ ඒ අවිද්‍යාවත් එක්ක ද්වේෂ ආදී කෙලෙස් කන්ද වැඩ කරනවා. ඊළඟට මේ නිහතමානී නොවීම හේතු කරගෙන කොට මාන්න යුක්ත වෙනකොට තමයි භව අවිජ්ජා කියන මේ ආශ්‍රවය උපදින්න ගන්න. ඒතර ඔය විදිහට මේ කෙලෙස් එක ආශ්‍රවයන් උපදින්න ගන්න. මේ ආශ්‍රවය නිසා තමයි කෙලෙස් දුක විපාක දුක කෙලෙස් 10 විපාක 10 කියන එක ඇති වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කියන කරුණු කාරණාවන් ටික කෙටියෙන් පැහැදිලි කරලා ඉවර වෙලා නැවත පැහැදිලි කරගෙන කාමයන්ගේ ආදීනව ගැන. ඒ කාමයන්ගේ ආදීනව අපි ළඟ දවසේ දේශනා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මෙතකින් දැස් කරගත්ත උතුම් කුසල ශක්තිය ඔබ අප සම්මදනාටම පරම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා, කෙලවර නිවන් පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදම් මේ පුණ්‍ය කම්මං නිබ්බානස්ස පච්චයෝ හෝතු. ඉදම් මේ පුණ්‍ය කම්මං බෝධි ඥානස්ස පච්චයෝ හෝතු මම පුඤ්ඤ භාගං සබ්බ සත්තානං භාජේමි තේ සබ්බේ මේ සමන් පුඤ්ඤ භාගං ලබන්තු සාදු 啊。